එතකොට දැන් මේ මෙන්න මේ සංස්කාරයක් කියන කාරණාව. ඒ තමයි සක්කාය දිට්ඨිය. රූපං අත්තතෝ සමනුපස්සති. රූපාන්තං වත්. එතකොට මේ රූපය තමයි කියලා සම්මර්ථනය කිරීම සකස් වීමක්. මෙන්න මේ දකින දැක්ම එක ඒක සකස් වීමක් කියන නුවණක් යෙදුනහම ඒකේ හේතුව හොයාගෙන යනකොට අන්න අවිජ්ජා සම්පස්සජේන අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත් විඳීම සතුටින් පිළිගැනීම කියන මෙන්න මේ වචන ටික නෙමෙයි ඈ ඒ කාරණාව ප්‍රායෝගිකව යෙදෙන දැක්ම මෙන්න මේකට යොමු වීමේ මේ බෝධිපාක්ෂික කියන අර බෝධි කියන නිර්වචනයේදීලා බෝධි කියන නිර්වචනය මොකද මහා මාළුන්කි සූත්‍රය පැහැදිලි කරනවා සක්කාය දිට්ඨිය කියන කාරණාව පජානාති සක්කාදිට්ඨිය කියන නුවණ ඒ සම්මර්සණයේ යෙදුන කෙනාට මොකද්ද කියන්නේ? එයා සක්කාදිට්ඨිය ප්‍රහාණය කරනවා. අනික් කෙනාට සක්කාදිට්ඨිය කියලා දැනගත්ත සක්කාදිට්ඨියක් තියෙනවා. ඒකත් අපි අර 135 ධර්ම සාකච්ඡාවේ ලස්සනට පැහැදිලි කරලා පෙන්නුවා මේ සක්කාදිට්ඨිය කියන කෙනා හඳුනා ගන්නවා කියලා හඳුනා ගන්නවා. ඒ හඳුනගන්නේ තමායි කියලා හඳුනා ගන්නවා. දැනගන්නේ තමායි කියලා හඳුනා ගන්නවා. දැන් දැනගන්න. දැන් දැන් අපි හිතනවා මේ සක්කාය දිට්ඨිය දැනගත්තා කියලා. හැබැයි ඒ දැන ගැනීම තමයි සම්මර්ෂණය. එක එක දැන ගැනීමන්නේ. එක හඳුනා ගැනීමන්නේ. අන්න ඒක තමයි සම්මර්ෂණය වෙන්නේ. ඒක ඒතකොට මේ සක්කාය දිට්ඨිය ප්‍රායෝගිකව ප්‍රඥාවත් එක්ක මේ සම්මර්ෂණය ඉදිච්ච විදි හම්බෙලා නෑ. අන්න ඒ නුවණට තමයි කියන්නේ බෝධිය කියලා. හරියට මේ යෙදෙන භාවිතයට. ඒක තමයි බෝධිය වෙන්නේ. මේ බෝධිය යෙදුනේ නැත්තම් එයාට කිසිදු විදිහකින් පින්වතුනි බුදුරණවහන්සේ පෙන්වපර බෝධි පාක්ෂික ධර්ම කියලා වචනයට සැබෑ නිර්වචනයක් දෙන්නේ නැහැ. අර පාඩම් කටපාඩම් කරපු අන්‍ය වූ අය විවහාර කරපු භාෂාවක් දැනගත්ත එච්චරයි. මොකද ඒක බෝධිපාක්ෂික ධර්මයක් කියන්නේ. ඒතකොට බලන්න මේ බුදුරණවහන්සේ බෝධිපාක්ෂික ධර්ම කියලා පැහැදිලි කරපු තැන් දෙකේම දැන් මේ ප්‍රශ්න දෙකම ආවේ ඒ කාලේ භික්ෂූන්ට හොඳට හිතන්න ඒක. සූරත්වේ සතිමත් බව, Brahmacharya අග්ග බුදුරජාන් වහන්සේ සමීපේ හිටපු භික්ෂූන්ට. හැබැයි මේ භික්ෂූන්ට එහෙම හරි ආහඬ හිතෙන්න සත්‍යවාදී බවක් ගොඩනැගීමෙන් තිබ්බනේ. අන්න ඒකයි වටිනාකම. එතකොට ඒකත් එක තමයි පින්වතුනි මේ හෙවීම මේ විචක්ෂණ සීලී බව මේ විචක්ෂණ සීලී බව හොඳට ඉස්මතු වෙන්නට ඕනේ පින්වතුනි. නැත්තම් එහෙම විචක්ෂණ සීලී බව අපට එන්නේ නැත්තම් දැන් අපි හිතමු ඔන්න අපි සමහරලාට ධර්මය අහනකොට ආ මේෙන් සක්කාය දිට්ඨිය නැත්තම් මෙහිම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට මේ අපි කොච්චර වැරදිද අපි මේ ගන්න එක. අපි ගන්න එක වැරදීනි කියලා සතුටු වෙනවා. ඒකටයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨියයි කියලා ගැනීමට නෙමෙයි සක්කාය දිට්ඨිය කියලා ගැනීමෙන් සතුටු වීම කියන කාරණාවට. අනේ මේක තේරෙන්නේ නෑනේ හරි අමාරුයි මට. ඒ මොකද්ද? ආය අනිත් පැත්ත. මේක තේරෙන්නේ නෑනේ මේක මට අමාරුයිනේ කියලා ආයෙ පසුතැවෙනවා. ඒකෙන් ආයෙ මොකද වෙන්නේ? එතනින් අහපව් ආයෙ සක්කාය දිට්ඨියමයි. ඒ කියන්නේ අපිට හරි මේක තේරුණාය මේක වැටහෙනවා මේක මේකයි කියලා හිතුවත් මේක වැටහෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ කියලා හිතුවත් මේ දෙකම මොකද්ද මේ දෙකින්ම වෙන්නේ පින්වතුනි විචක්ෂණශීලී බව එන්නේ නැති එක. විචක්ෂණශීලී බව බෝධියට හේතු වන්නා වූ අර පදනම තුල පිහිටලා විචක්ෂණශීලී බව වෙනවනම් මේක තේරෙනවායි කියලා ඒකෙන් සතුටු වෙන එකක් තේරෙන්නේ නැහනේ කියලා ඒක අතහරින එකක් දුක් වෙන එකක් ඒ දෙකම යෙදෙන්නේ නැහැ. මේ දෙකම වැරද්දක්. ඒ දෙකම බුදුරණවහන්සේගේ ධර්මය අවබෝධය කරා යන්නේක නෙවෙයි. ප්‍රඥාව විචක්ෂණශීලී බව නෙවෙයි. ඒක ලස්සනට චූලකම්ම විභංග සූත්‍රයෙන් පැහැදිලි වුණා. මෙන්න මේක තිබුණා ඒ කාලේ අර භික්ෂූන්ටනේ. ඒ කියන්නේ කොහොම දන්නකොට දකිනකොටද ආශ්‍රෝෂය වෙන්නේ කියන කාරණාව එයාලට ආවනේ. සත්‍යවාදී. එච්චරට සත්‍යවාදී බවක් තියෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට අපි හොඳට තේරුම් ගන්නවා මේ බෝධිය කියන කාරණාව නැතුව අපට මේ පාක්ෂික ධර්මයන් ලේබල් කරපු වචන ටිකක් විතරයි. බෝධි කියන කාරණාව නිර්වචනය වුණේ නැතුව මොන බෝධියද වෙන්නට ඕනේ? මොකද පින්වතුනි ඔය කරුණු අන්‍ය තීර්ථකයන් තුල තියෙනවා. අන්‍ය තීර්ථකයන් කියන්නේ කවුද? අන්‍ය වෙනස් තීර්ථක කියන්නේ තොටුපළවල් වෙනත් ක්‍රම අනුගමනය කරන. ඒක ලස්සන සූත්‍ර ගණනාවක හම්බ වෙනවා. දැන් අපි ගත්තොත් සංයුතනිකයි පහේ තියෙනවා. අන්‍ය අයත් බොජ්ජංග භාවිතා කරනවා. අන්‍ය අයත් ප්‍රඥා දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරනවා. ඉතින් ඒ කට්ටිය අහනවා බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන්. ඉතින් අපිත් පැහැදිලි කරන්නේ ප්‍රඥාව දුර්වල කරන නීවරණ ප්‍රහාණ. ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේත් ඒකමයි. අපිත් පැහැදිලි කරන්නේ සප්ත බොජ්ජංගයන් භාවිතා කිරීම. ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ ඒකමයි. ඉතින් වෙනසක් නෑ නේද? බලන්නකො මේ කියන්නේ ඒ අපි අපි එහෙනම් මේ මොන බෝධියද කියලා බලන්න එනවා නේද? එයාලගේ බෝධිය එක්කනේ ඒ බෝධි සත්‍ය මේ මේ බොජ්ජංග බවටපත් වෙන්නේ බෝධිජංග බවට. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම. ඒක නිතරම හම්බෙනවා අර ආලාරකාරා මුද්දකරාම පුත්ත විග්‍රහයත් එක්ක යනකොට බෝධිසත්වය කල්පනා කරන්නේ. දැන් මේ ආලාරකාරාමටත් තියෙනවා ශ්‍රද්ධාව. විරිය සතිය සම මටත් තියෙනවා. ඇයි මටත් බැරි? ඊට දැන් මේ මොනවද මේ බෝධිපාක්ෂික ධර්මනේ? එතකොට ඒ මොන බෝධිපාක්ෂික ධර්මද? ඒ බෝධිය මොන බෝධියද? ආලාරකාරාම ගී බෝධිය. මොකක්ද ආලාරකාරාම බෝධිය? ආකින්චඤ්ඤායතන, විඥානංචායතන බෝධිය. ඊළඟට උද්දකරාම පුත්තක නේව සංඥානා සංඥායතන බෝධිය. අපි නේව සංඥා නාසඤ්ඤායතන කියලා වචනයකටනේ සීමා කරන්නේ. ඒකේ තියෙන ප්‍රතිපදාවක් ගැඹුරු. ඒ බෝධියට යන්නේ. අන්නේ බෝධියට හේතු වෙන පාක්ෂික ධර්ම කරුණු ටික තමයි ශ්‍රද්ධා, විරිය, ඇති සමාධි, ප්‍රඥා. ඉතින් මේ කරුණු කතා කරනවා. ඒතර දැන් අපි මේ වචන ටික ඉගෙන ගත්ත පමණින් අපි මොන බෝධියත් එක්කද යන්නට ඕනේ? උද්දකරාම් පුත්ත පෙන්නපර ඇත කියන එකත් වැරදි නැත කියන එකත් වැරදි කියන දහම් විනයක් එක ප්‍රතිපදාත්මකව තියෙන බෝධියද? නැත්නම් තව කෙනෙක් කියන ප්‍රතිපදාත්මක තියෙන බෝධියද? එහෙම නැත්නම් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්නන අර සුඛියත්වයේ ඉක්මවන ලෝකයෙන් ඈතර වන විදිහි බෝධියද එහෙනම් ඒ කාරණාව දැනගන්න වෙනවනේ දැන් ඒකෙදි අපි අර පින්වතුනි මම අර ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනේ දැන් අද අද අපි අර සක්කාය දිට්ඨිය කියන කාරණාව එහෙම ඔන්න දැන් හඳුනාගත්තේ මම මේක වැරදි කියලා අපි දැනගන්නවා. ඉතින් හඳුනාගත්තේ මම කියලා වැරදීනි කියන එක දැන ගැනීමට නිපින්වතුනි සකාදිටිය කියන්නේ. හඳුනාගත්තේ මම කියන වැරදි කියන එක නෙමෙයි. ඒක අපි දැනගත්තනේ. වින්දේ මම කියලා වැරදි. මම වින්දා කියලා මේ දාගත්තා. තමා වින්දේ කියලා. මේක බොරුවක්නේ. තමා වින්දේ කියන කාරණාව දැනගත්තනේ. ඒකනේ ප්‍රශ්නේ. ඒතර බලන්නේ නම් එයාගේ ජීවිතයේ හැම වෙලෙම තියෙන්නේ පින්වතුනි අර ලැබිලා සතුටු වෙන එක නෙමෙයි. එයාට හැම වෙලෙම හිතන ගතියක් තියෙනවා. විචක්ෂණ සීලී බවක් තියෙනවා. එයාට කිසිදු විදියකින් බෑ ලබලා සතුටු වෙන්න. එහේ ලබන එක ඔක්කොම බොරුනේ. එක්ක හරි කියලා ගන්න එක වැරදි නැත්නම් තේරෙන්නේ නැහැ වැරදි කියලා ගන්න එක වැරදි. දෙකම වැරදි නැත්තේ ප්‍රඥාව. අර කිං කුසල ගවේෂී කියන චින්තනිය නෑ. ප්‍රශ්න කර කර හොයන ගතිය දෙන්නේ ලබලා සතුටු වෙනවා. නොලබලා දුක් වෙලා අතහැරෙනවා. ඔන්න ඔය දෙකත් එක්ක තමයි මේ ලෝකයා ඉන්නේ.